නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යථාපි සංඝෝ විනලෝ ගච්ඡං ආකාශ ධාතුයා සම්මේ සාරවනේ ලෝකේ ආභාය අතිරෝචති සකේ සීල සම්පන්නෝ සම්දෝ සිරිස සුංගලෝ සම්මේ මච්චරියෝ ලෝකේ සාමේන අතිරෝච සීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සෝපාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සලස්නෝර ජේතවනාරාමයේදී කුමනා රාජකුමාරිකාවගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ කුමනා සූත්‍රයේ ගාථා දෙකක් මේ කියවෙනවා. කුමනා රාජකුමාරිකාව හත් අවුරුදු වයසේදී සෝවාන් වූ ආර්යසාරිකාවක්. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර දේශනාරාමයේ පිළිගන්නා දිනේදී රාජකුමාරිකාවන් 500ක් සමග තුන්කලක් රැගෙන පෙර ගමන් කළේ මේ සුමනාරා දිතුමාදිකාව. ජේතවනාරාම විහාර පූජා උත්සවයේදී අසූ දහමින් ඒ හත් අවුරුදු වයසේදී එතුමිය සෝවාන් ඵලයටපත් වුණා. එනිසා නිතර නිතර බණ දහම් වහමින් ආගමානුකූලව ගැහෙන ජීවිතයක් ගත කරමින් තරුණ වයසට සිටින දවසකදී සාධනයන්ගේ දරුවන් දෙන්නේ එක දවසේ උපන්නා. සාලි කුමාරයෙක් සහ දාසී පුත්‍රයෙක්. මේ දෙන්නා පූර්ව ජාතියේ අවුරුදු 20000ක් මහානගම් පුරා දේවස්වේදලාට දෙන්නේ. මේ දෙන්නාට උපන් දවසේ කතා කළ හැකි වුණා. සාලි කුමාරයා ත්‍රිවිධහලාවක සැපී සිටි ඒ කාමරයේම දාසී පුත්‍රයා කතා කළ හැකි. සාලි කුමාරයා සමන් පෙරවිතු ආත්ම භාව දෙනෙන දුවන සහ පහළ වූ බැවින් අර දාසි පුත්‍රයාට කතා කළා. මිත්‍රේ මම එදා මහානගම් පුරන දවසේ අවවාද කළා නේද? සීලය රැකලා පමණක් නැති දානය ජීවිතය කියලා. ඒ මගේ ආවාදයේ නොපිළිගත් නිසා මේ කාමලෝක පැදුමාලක නිදන අසරණයෙක් වෙන ආලෝනා නේද කියලා. මේ දාසි පුත්‍රයාට පෙරේසු ආත්ම පෙරණ නුවණ පහළ වී තිබුණා. ඒ දරුවා කිව්වා රාජකුමාරේ මාන්නයක් ඇති කරගන්න එපා. මගේ ශරීරයේ තියෙන සතර මහා ධාතුවක්. ඔබේ ශරීරයේ තියෙන සතර මහා ධාතුවක්. කිස්පහක් දෙයක් නේ ධාතුන්ගේ නෑ. එනිසා මේ ගැන මාන්නයක් අහංකාරකම ඇති කරගන්න එපා කියලා. මේ සහුණා සුමනා රාජකුමාරිකාවට. එතනින් මේකේ යථාර්ථයේ තේරුම් ගත්තා. මේ දෙන්න දේවත්වයේ දලාපු දෙන්නේ බලක් පෙර ජාතියේ පැවිදි සිටිය දෙන්නේ බවක් වටහා ගත්තා. සමන්ගේ හිතමිතුරියන් 500ක් කුමාරිකාවන් එක්ක යානාවෙන් ගියා ජේතවනාරාමේ. ජේතවනාරාමේ දොරකොටුව ළඟ යානාවන් නවත්තලා බුදුරජාණන් වහන්සේ දැකෙන්නේ ගෞරවයෙන් වැඩ නමස්කාරකට ප්‍රශ්නයක් කරනවා. ස්වාමීන් වහන්සේ යම් බුදු සසුනකදී භික්ෂුන් වහන්සේ දෙනම ශ්‍රද්ධාවෙන් සමාන, සීලයෙන් සමාන, වාදයෙන් ප්‍රඥාවෙන් සමාන දෙන්නේ ඉන්න. එයින් එකනම සමාන්ත ලැබෙන සූපයෙන් සබ්බාමිසාරීන්ට දන් දෙනවා. එකම නමක් නොදී තමන් පම යතන පමණ සින්දපාතේ ලබාගෙන මහා දන් පුරනවා. මේ දෙන්න යම් හේකින් දේවත්වයට ගියොත් දෙන්නට වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කියන සමනාලේ. පෙරජාතියේ දානෙ දෙලින් මහානදම් කෙරේ විසුණු වහන්සේ දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් මට ප්‍රාප්ති වෙනවා. දැන් නොදී මහානදම් ගමන සුදු විසුණු වහන්සේ දේවත්වයේදී දිව්‍යමය ආයු වර්ණ සප බල අධිපති ඓශ්වර්යයෙන් අල්පේශාති වෙනවා. සාදු සාදු ස්වාමීනි මේ දෙන්න යම් හේතුන් මනෝපන්නව වෙනසක් තියෙනවාද කියනවා සුමනාලෙනි පූර්ව ජාතියේහි මහනගම් පුරණේ දන් දෙන්න විසෝ දේවත්වයෙන් මනෝලෝක සමිනාම උපනෝපන්තන මිනිස්ය ආයු වර්ණ සකබල ඓශ්වර්යය මහේශාප්ති වෙනවා දන් නොදී මහනගම් පුරා දේවත්වයේ ශාපසු මනෝලෝක සමනේ තැනැත්තා මිනිස්යමයේ ආයු වර්ණ සැපබල ඓශ්වර්යෙන් අල්පේපාත වේවා. සාදු සාදු ස්වාමීන් මේ දෙන්න යම් හේතුන් සැරි වේවා. සැරි වේලා හොඳින් සූදාකන කොට වෙනසක් තියෙනවාද? තියෙනවා සමනාවෙනි. පූර්ව ජාතියෙහි පූර්ව බුද්ධ ශාසනයේදී මහානගම් පුරමින් දානය දුන්නේ විසුණු වහන්සේ නැවත සැරි වුණාම ආරාධනා ඇතුව වැඩි වැඩි සීපතේ ලැබෙනවා. දැන් නුඹුන්න විසුන් වහන්සේට විපතේ සීපතේ සපයාගත යුතුයනවා. සාදු සාදු ස්වාමීනි ඒ දෙන්න හඳුන් සේවා කළ භාවනා වදලා කෙලෙස් නැසා රහත් වුණොත් දෙන්න වේලසක් තියනවාද? නැත සුමනා එනි. සහත් වීමෙන් ලැබෙනා වූ සාන්ත නිර්වාණය සෑම දිනක සහ සමානයි. කියලා මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේ දුන්න ඒ පරිද්දෙන් සාදා දේශනා කළා. ඊළඟට මේ ධාතා පෙළකින් එහි සවිස්තර අදහසක් සාදා දුන්නා. යතහපි සම්දෝ විනලෝ ගච්ඡං ආකාශ දහතිය. සබ්බේ කාර්යගණෝ ලෝකේ ආභායති රෝචති. අසලස්වක් බොහෝ දවසේ උදාලන සඳ මඩල සීලම තාරකා සමූහයේ ආලෝකයේ අභිදවාගෙන චන්ද්‍ර ආලෝකයෙන් ගගන තලයේ බබළුවනවා. සතේන සීන සම්පන්නෝ සබ්බෝ පුරුෂ පුද්ගලෝ සබ්බේ මච්චරිනෝ ලෝකේ සාවේන අසිරෝති. එසේම සීල සම්පන්න වූ බෞද්ධ ශ්‍රාවකයා දානකතියා මසුරු මලින් යන්නේ සිටින ජනතාව මේ හේදස අනුභවාගෙන ත්‍යාග ගුණෙන් වැඩ වෙනවා. යථාපි මේදෝ සනයන් විද්‍යමානී සතක්කුතු සලං නින්නන්ත පූරේති අභිවත්තං වසුන්දර පාස්සතුන් කළු වලාකුළු නැවි අකුණු කුකුරමින් යම්මදු ධාරානිපාත රැස්පත් වහින වෙලාවේ පොළොව කනේ සියල්ල ඉතිරි ඉතිරි යන්නේ යම්සේද ඒවන් දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මත්තරේ අධිගම්හාසේ පංචාත්තානෝදි පන්විතේ එවාගේම සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ සම්‍යක් ප්‍රඥාවත්තා වූ දානක කියා තමන් දම් පින්කම් කරමින් මනුලොව සිටින සීලෝම මතුරු මලෙන් ගැවසීගත් අය අභිභවාගම කර්ම පහකින් බැබලෙනවා ආහිනා යස සාසේව වන්නේමති සිතේමති කෙරේ භෝග පරිභූය හෝ ශ්‍රේෂ්ඨ සංගීත නෝදති ඒ සවර පහකින් බෙදෙන්නේ ආවිලා ආවිසේ යසසා යසසින් වන්නේන ශරීර වර්ණේ හා ගුණ වර්ණේ සුඛේනතේ කායික මානසික සුවයෙන් භෝග පරිභූයෝ භෝග සම්පත්තිය මේ කියන්නේ විශේෂත්වයට උසස් බාටපත් වී සත්‍ය සංඥයේ මොදති මත දේව සම්පත්තියට හා සෝබන ගමනීයායතු නිවනට දෙතන වෙනවා මේකයි ගාථා කෙලේ අදහස අර වික්ෂුන් වහන්සේ දෙරම පාඨයේ බුදු සසුනේ 20000ක් අවුරුදු මහ ග්‍රන්ථයේ දෙන්නා එතනම සාරාණීය වත පිරුවා අනිත් නම බස්සබ්ද වත පිරුවා සාරාණීය වත කියන්නේ තමන් පින්දපාතේ ලබාගෙන ආශ්‍රමයක පැමිණ අනිත් වික්ෂුන් වහන්සේලාට පුද්ගල ભેදයක් නොසලකා Taman දානෙ බෙදෙනවා. අයනත් සිංහතා පිළින් ගෙනලා බෙදෙනවා. මේ වාගේ උදේ වරුවේම ගන්න පිළිගන්න බික්ෂුන් ඉන්නවා නම් නැවත නැවතත් පිරිසුගාගෙන වෙන දාන දෙනවා. සමහර දවස්වල සමන්ත කුසගින් වෙනවත් වෙනවා වෙලා මදි වෙනවා. මෙහෙම දොළොස් අවුරුද්දක් මේ වත පුරනවා. දොළොස් අවුරුද්දක් තිබුණාම ඒක සිද්ධාසපත් වෙනවා. ඒ සිද්ධාත සත්‍යන ලක්ෂණක් තමයි එන්න භික්ෂුන් වහන්සේ පින්නපාතේ ලබාගෙන ඇවිත් දානශාලාවේ පාත්‍රයේ කියලා චූර වේලා ගන්න එලිමහනක වඩිනවා. ධාගේ හොදා ගන්න හෝ වඩිනවා. ඒ වගේ කාර්යයක් සඳහා පාත්‍රයේ කියලා පිටත් වුණාට පස්සේ අනිත් භික්ෂුන් වහන්සේලා ශාලාවට ඇතුල් වෙලා මේ සාරාණියත පුරුණ ස්වාමීන් වහන්සේගේ පාත්‍රයේ දිකලා තම තමා කැමති කෙනින් බෙදා ගන්නවා. එන විසුණු වහන්සේ ආපසු පැමිණ පාත්‍රය බැලුවම බිඳක්වත් නැහැ. සියල්ල බෙදාගෙන. ඉතින් හද සංසාරයේ සතුටක් ඇති වුණා නම් අනේ සාදු සාදු මගේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා මා කෙරේ තිබූ විශ්වාසය මත වාසනාවක්. කියලා සතුටු වුණා නම් අන්න සාරාමේ වතේ සම්පූර්ණයි. යම් හේකින් මා එතුරු ඇයි මේක දැක්කේ මේ මා එනකම් බලන් ඉන්නේ නැතුව දැක්කේ ඇයි කියලා හිතන රක් වුණා නම් සාරාණීවද තව සම්පූර්ණ වෙලා නැහැ. එනම් තව බලස් අවුරුද්දක් පුරන්න ඕනේ. මෙන්න මේ සාරාණීවට හරියට තිරුණා නම් මේ ජීවිතයෙන් විශේෂ ආනිසංස හතරක් ලැබෙනවා. එකක් තමයි කිසිදාක සින්ද පාට දාන්නේ වරදින්නේ නැහැ. අනික තමයි පුණ්‍ය පාත්‍රයෙන් ලැබෙන දාන පාත්‍රයෙන් දහස් ගාණක් භික්ෂූන්ට උනත් බෙදා දෙන්න පුළුවන්. ඒක අවසන් වෙන්නේ. අනිත් කාරණේ සංවිත පූජා භාණ්ඩ දෙදීමේදී අග්‍රගම්‍ය පෝජනයේ වස්තු ඒ නමට ලැබෙනවා. හතරවෙනි එක බුදු පිටක කාලයක් වුණ දේවතාවෝ හරි දාන දෙනවා. අපේ ලංකාවේ ඉඳලා තියෙන එවැනි සියල ගාම කියන ගමේ සාරාණී වාසකේ ස්වාමීන් වහන්සේ නමක්. හතනමක් පමණ භික්ෂූන් වහන්සේලා ජනපදකාරිකා යදිදී ඒ ස්වාමීන් වහන්සේ ඉන්නේ ආශ්‍රමයක ආශ්‍රිත ගමේ පින්දපාතයේ ගෙවල් 1000ක් තියෙනවා. නමුත් එක නමකටවත් ධනසන්දයක් ලැබුණේ නැහැ. මේ ආශ්‍රමයේදී අකා වෙලාව තියෙනවා. අර ස්වාමීන් වහන්සේ හැම ස්වාමීන් දාන ලැබුණාද? ඒ තා වෙලාව තියෙනවා සාමනම් ලැබුණේ නැහැ. එහෙනම් ඔහොම වැඩි ඉන්නේ මම දාන ලබාගෙන එන්නම් කියලා පාත්‍ර ජීවර ගාර එකම දෙදෙනෙක්ටයි වැඩි. පාත්‍රය පිරෙන්න දානෙ ලැබුණා. ආපසු ආශ්‍රමයේට පැමිණ අර විසුණු වහන්සේලා ප්‍රේමයට වඩා හඳුනලා දානෙ දෙවිය. ගන්න ගන්න හැන්නේ පිරෙනවා. ඉතින් විසුණු වහන්සේලා මූණින් මූණ බලනවා. මේක මහා ඉරිදියක් සාහිහාරයක් අභිඥා බලයක් නේද කියලා. සත්‍යනේ ස්වාමීන් වහන්සේ කියලා කියනවා මේ ස්වාමීන් මට අභිඥා බලයක් නැහැ. මම මේ සාරාංගවත පුරුදු කෙනෙක්. ඒකා මත කවදාකවත් පින්දපාතේ වරදින්නෙත් නෑ. පින්දපාතේ ලැබුණාම දහස් ගානකටවත් බෙදා දෙන්න පුළුවන්. පස්සේ සංඝ ප්‍රී කුක්ෂි කියලා තියෙනවා සාදු සාදු සමින් වහන්සේට බොහොම භාග්‍යයක් තව තවත් දිනු වේවා කියලා ආශිර්වාද කළා. ඒ ස්වාමීන් වහන්සේම මිහින්තලාවේ ආද්දාසික මහා පින්කමක් තිබුණා. මහා දාසික මහා නාම රජතුමා විකාලේ ඒ කියන්නේ ශේල සාහිත්‍ය ගොඩනංවා ඒ නිමිත්තෙන් මුළු ලංකාවේ පුළුවම සංඝයා නිහිතලාට වැඩම කරවල හත්ඝාතක මහ පින්කමක් තිබෙනවා. එයින් හත්වෙනි දවසේදී සංඝපදාන පූජාව කරන වෙලාවේ පිරිසර භාණ්ඩ පූජා කරන වෙලාවේ මෙම ස්වාමීන් වහන්සේනගේ මේ දා පිරිසර බෙදෙන දානේ දානකති සමතියාගෙන එහවා මේ පිරිසර ගොඩේ මොනවද කියන වටිනාම දෙයක් ඒකෝ ලක්ෂයක් වදනා කලුවක් තියෙනවා. එහෙනම් මට ඒක ලැබෙන්නේ කියලා. එහෙම කියලා සමනඳට ලැබියා. ආශාවෙන් මෙනේ මේ කිව්වේ. තම කියා රජ කුමාරිකා මෙන්න මෙහෙම වයසෙන් අඩු ස්වාමීන් වහන්සේ කෙනෙක් බලාපොරොත්තු වෙලා ලක්ෂයක් වදනා කලුව. රජතුමාට එහෙම දෙන්න බෑ. නිලෝම සංඝයාතෙන් අග්‍රගන්නේ සංඝ ඉස්තෝරියන් වහන්සේටයි ඒක වෙන් කළා කියන්නේ කියලා. ඉතින් වෙන්සල් කිව්වා. ඔය අතර අලුතින් වෙනින් ලක් ගණන් ගනුව භික්ෂුන් වහන්සේලාට සීවරාගේ දෙබෙදා දෙබෙදා දෙනවා. ඉතින් දාස් ගණන් භික්ෂුන්ටනේ ඒ දෙදෙනින් ඉන්න වෙලාවේ අර සංවිස්තර ස්වාමීන් වහන්සේ දෙදෙනෙකුට අර සනුව අසකාවේ නැහැ. මතක් වුණේ නැහැ. අනුපිළිවෙලින් ගිහිල්ලා අර සාරාණිවාස පිළිවෙල ස්වාමීන් වහන්සේ ඒ සමීපයට වඩනකොටම අර කතාවක්. විකා මතා නෙමෙයි. පස්සේ මූණ බැලුවා. බැලුවා මේ අල්ලාතුව මේ ප්‍රවෘත්ති කියපුව හාමුදුරුවෝ මේ විදිහට කච්චිදුවන් දෙන්නවා දේවයන්වත් මෙන්න මේ කුඩා හාමුදුරුවෝ තමයි මේ සඳුව ගැන කලින් කිව්වේ. පස්සේ රජුගේ පසෙකට වැඩම කරවාගෙන ගෞරවයෙන් මෙහව ස්වාමීනි ඔබ වහන්සේ පියන්ගේ සිරිදි බලයක් එහෙම කියනවාද? නෑ මහරජා සිරිදි බලයක් නෑ. මම සාරාණියට පිරිය කෙනෙක්. මම දන්නවා සාරාණියට ආනිසංස වශයෙන් පිරිකර බෙදෙන කොට අන්තර ගන්නේදී සාරාණියට පිරු වික්ෂෝතයි කියන එකයි මම කිව්වේ. දැන් මේ ලක්ෂ්‍යා සගනා සලුව මම පාවිච්චි කරන්නේ මට මේක ලැබුණා මම මේක සංවිත්තර ස්වාමීන් වහන්සේලා උපාධ්‍යාන වහන්සේලා රැණි එතුමෙකුට පරිත්‍යාග කරන නිසා මම මේවා පාවිච්චි කරන්නේ මේ ආරාමී වාතයේ ආනිසංස ගැන නම් මේ කතා පිළි. සද්දික බොහෝම සතුටු වෙලා ඒ සල්ුවයි තවත් බොහෝ පිරිකර භාණ්ඩයි වෙන ස්වාමීන් වහන්සේට වෙනම පූජා කළා. ඔය අතර ලංකාවේ ඇති වුණ ගණිමිතියා සාය කියලා මහා සාගතය. ඒ කාලේ බ්‍රාහ්මණ ශිෂ්‍ය කෙනෙක් මහා ගාමණිකෝගෙන් සුදුනේ දිහේ රටට පිළිසනයක් ඇති වුණා. බාහතර ගාම කියලා ගම්මානියක් තියෙනවා. දැනෙත් ඒක දරගම කියලා හඳුන්වනවා මේ අම්බලන්තේ පැත්තේ. ඒ දරගම ආශ්‍රිතව තිබිලා තියෙනවා මෙහෙණවරක්. මෙහෙණින් වහන්සේ කියලා දොළොස් නමක් කියනවා. එයින් ප්‍රධාන සංඝේශ්වරීන් වහන්සේ නාගා කියලා. නාගා සංඝේශ්වරීන් වහන්සේ සාරාණිය වතු පිරූ කෙනෙක්. ඉතින් ඒක උදාසනකදී අනිත් විසුණුන් වහන්සේලා පින්නපාති ගියාම ගමේ කිසිම කෙනෙක් නෑ. ගම විසා විනාශ කළ හොරු. මිනිස්සු සාංගා ගිහිල්ලා. සත්‍යේ නාගයිතරින් වහන්සේට කිව්වා ආර්යාරුනි අද ගමේ කවුරුත් නෑ පින්නපාති ලැබෙන්නේ. ආ සමන්න ඔයත්ගේ වැඩ බලාගන්න අපි වෙලාවට පින්නපාති සූදානම් වෙමු කියලා. නියමිත වෙලාවට පාස්තර කීවර ධර්ම ගහක් මුලට පින්නපාති වෙන්නේ. මුල ගහක් ළඟට. මෙන්න මෙලොවගේ අභිධර්මික දේවතා මිනිස් එකෙන් බහැලා දොළොස් නවතම දාන දුන්නා. ජීවීන් ආහාරපා. ඒ වෙනකොට මේ නාගා ඉස්වේලින් මහසතේදී සහෝදර වික්ෂූන් වාසනම සහිත දොළොස් නමක් තවත් ඔය වගේම ගමක ගම් වාසීන් තම අක්ෂර දාලා ගිහින් උන්වහන්සේලා ඉන්දියාව බලා යන්න එන ගමන් තමන්ගේ සොහොනිගේ තුන් වේදන නාගා ඉස්වේලින් මහසතේ දැකලා යන්නේ තෙන්දාව. හරියට ඒ වෙලාවට. පස්සේ මේ නාංගා ඉස්තේරින් වහන්සේ කියවා ස්වාමීන් වහන්සේ වගේ නිසා මේ මගේ දාන කියලා. කියා මට කැප නෑ නෑනේ. ආර්යයන් මට කැප නෑ. වික්ෂුණීන් වහන්සේට අසුආහම මට කැප නෑ. නෑ ස්වාමීන් මේක බොහෝම ධාර්මික දෙයක්. මේ බලන්න කියලා අහකට ගන්න පාස්තරි. මේ අනාග ඉස්තේරින් ඉස්තේරේ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ අහසේ තිබුණත් මම නම් බාර ගන්නෑ. ආර්යයන් මම නම් බාර ගන්න බුදුරජාන් වහන්සේගේ ප්‍රතික්ෂේප කළ කියන අපට. ඒක බලාමයේ අදෘශ්‍යමාන දේවතාවා. මිනිස්සුන් දින පැරිලා ආරාධනා කළා. නාග ස්වාමීන් වහන්සේට ගියා ස්වාමීනි. ඔබ වහන්සේ මේ මෙහෙණින් වහන්සේගේ පාත්‍රයෙන් දාහේ බාරගත්තා නම් ඔබ වහන්සේලාට යන්න ආරිනවා. ඔබ වහන්සේ විනය ගරුකයි. ඔබ වහන්සේගේ විනය ගරුකත්වයේ උද මම උභාසේලාටත් මේ මෙහෙමින් වහන්සේලාට දුර්භික්ෂ බව ඉවර වෙන සුදු මම දාන දෙනවා කොහත් වදින්නපා කියන ඒ දොළොස් නමක් වදාන දෙන වෙන තැනට මේ 24 නවම යකුනේ දීර්ඝ කාලය අර සාරාණියවත් කෙරූ දෙමින් වහන්සේගේ සීන කිනේ බලය මෙන්න මේ වාසු බුදුරජාණන් වහන්සේ පහදා දෙන්න සාරාණිය වශයෙන් තියෙන ආනිසංසය එතකොට ඒ අනුව සලකා අර සාග පුත්‍රයයි දාසී පුත්‍රයයි දෙන්නා කළ සාකච්ඡාව අනුව සුමනා රාජකුමාරිකා මේ ප්‍රවෘත්තිය හරියට බුදුරජාණන් වහන්සේගෙන් පැහැදිලිව ආගත්තා. පසු කාලයේදී දැන තේන වයසේදී මේ රාජකුමාරයයි දාසී පුත්‍රයයි දෙන්නම සයි දුණා. පොඩි සීලුනේ බණ භාවනා වඩලා ඒ ජීවිතයේ අරහත්ත්වේ සාක්ෂාත් කරගත්තා. පාසයේ බුදු සසුනේ 20000ක් අවුරුදු මහාන් දන්තරාව දෙන්නේ. ඉතින් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා මේ පරිත්‍යාගය කියන්නේ තමන් යන නිවන් ගමනේ සුවසේ යා ගැනීමට හේතු වෙන සුඛාපටිපදා සිතා දුඤ්ඤා සත්‍යයේ හේතු වෙන වටිනා සූතම. දානයක් දෙන්නේ දෙව්ලෝ යන්නවත් මනුලෝ යන්නවත් යන්නේ ලෞකික සත්‍යයක් නෙමෙයි. ඉදන් මේ දානං ආසවක්ඛ්‍යාවහම හෝතු. මනුවේ මේ දානමේ කුසලයේ ආශ්‍රමයන් නැතිවීමෙන් ලැබෙන නිවන් සෝතනික වේවා. එතකොට කෙලින් මේ දානීය බෝධිපාක්ෂික දානයක්. පාරමී දානයක් වෙනවා. මෙන්න මේක නිසා තමයි එය සමන්ත නිවන් ගමන සුවසේ යාගත හැකි බවට කැමිනෙන හේතුව. සිංහයාගේ සලසා බැලීමේ දැන් වෙන කීපයක් මේ නිවසේ මේ වාරයේ සින්කම් කේලියක් සිද්ධ වෙනවා. ඒකට මේ ඉසයිතේ කල්යාණ මිත්‍ර පිරිස නිතර නිතර සහභාගී වෙනවා එහෙමත් මේ මැලේසියා මව්වරු දෙන්න සහභාගී වෙනවා මේ හැම පින්කමකින් ලැබිදු කරන ලබන්නේ තමන්ගේ සිතේ ශ්‍රද්ධා විරිය සති සමාධි ඥාන කියන මේ ගුණ වඩමින් අර බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙනසේ මඟඵල දෙරට උපනිෂේ වෙනසේ උසාවැස්තර ගැනීම. ඉන්නේ සාරාණී වතක් හැටියට හිතන්නත් පුළුවන් මෙසේ නමුත් භික්ෂුන් වහන්සේ යන වාරවල අපේ ධානයක් වෙනවා ගන්න ලැබේවා කියන අපේක්ෂාවෙන් යුතුව මෙතර අවදීන් කටයුතු කරන්නේ. සිංහයන්ව සලකා සැලසෙමු. සාරාණ්‍ය වතිපිරුතුමන්ගෙන් අපේ සරුවක්යන් වහන්සේ ප්‍රේක්ෂයි. විවාහයේදී ශ්‍රාවක සිද්ධ භාවයේ අනුගාමික පිරිසක් බාටපත් වූ අපට මේ සාරාණ්‍ය වත පිරිසෙන් දානාදී කුසල් පුරා ගන්න තව තවත් වාසනාව වේවා. ඉදිරි කාලයේ ජීවිතාන්තය දක්වාම සිල්වත් ගුණවත් මහා සංඝරෝණකත් දානාදී උපස්ථාන කරමින් මේ ජීවිතයත් පරලෝක ජීවිතයත් සාර්ථක කරගෙන සතර සතර සරණේ කරගෙන පැතු බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ධනස්නේ දානවත් සම්ප්‍රාදනය කොට යන බුද්ධ පූජා සැවැත්වීමෙන් එක ස්වාමීන් වහන්සේ නමක් වුවත් අනන්ත ගුණ ඇති ආර්ය මහා සංඝ රත්නයේ සැපේ උපස්ථානයේ වේවා කියන සංඝ ගරුත්වයෙන් යුතුව කරමින් සංඝෝපස්ථාන කුසල බලයෙන් වතාවක් පිළිගෙන යදින් පිළිගෙන පිළිගෙන සීලයට පිළිගෙන බණපදයක් ඇසීමෙන් සිදුවින් සිදු කරගත් මේ කුසල සම්භාරයේ බුද්ධ ශාසන චිරස්ථිතේ පිණිස පවතිවා සිල්වත් ගුණවත් මහා සංඝ රත්නයේ අභිවෘද්ධිය පිණිස පවතිවා ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂා පිරිසට සේවා නමින් අදාළත් ප්‍රාර්ථනා උපේ ගුරුවරු බඳු මිත්‍රාදීන්ට මේ කුසල සම්භාරයේ හේතු වෙමින් සුගත සම්පත්තිද්ධ වේතේ බෝධියකින් අග්‍රාමා මහ නිවන් සුවක් වේවා ආරක්ෂක දී රාජ මණ්ඩලයේ මෙතින් අනුමෝදන් වී අයිස්වාමීන් ලැබුණේත්වා බුදු සසුනට ආරක්ෂාව සැලසා දෙත්වා මේ පින්තුන්ට ආරක්ෂා සැලසා දෙත්වා සතු බෝධියෙන් සාන්ත නිවන් සුව ලබත්වා හිතවත් නදහස් සහිතවාසයන සත්‍යයන් මේ කොළඹ අගනුවර රැකියන්දා අවසගම් නගර ලංකාව ගැඹුරුව මේ සත්‍ය මෙසීම සත්‍යල දසදිකා වාසේ සමස්ත ලෝක සත්‍යාත මේකින ලැබේවා සීන සත්‍යෝ නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා සරුවන් සරණ වේවා නිවන් මාර්ග ගමන් කෙරේවා ආරි සත්‍ය ආબોධයෙන් ශාන්ති නිවන් සුව ලබස්වා කියලා මෛත්‍රීන් පින් සමග වුණා